මේ සෝදානම බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙනෙන ප්‍රතිවීක්ෂා වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේදී ප්‍රතිවීක්ෂා වැඩසටහන් මාලාව යටතේ අද දවසට નિયમિત අසුබ භාවනාව ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡා මණ්ඩපය ආරම්භ කරන්නට මේ සෝදානම. අද දවසේ සිදු කළා වූ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොළන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු ඒ වගේම සිදු කළා වූ ආරාධනයේ මෙත්සිතින් පිළිගෙන වැඩම කරන්නට යෙදුණු පූජනීය පුහුල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේවත් අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සදහතුනේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත ධර්ම සාකච්ඡාව සඳහා Tamanගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉංගිරියේ පදිංචි කේ ලීලාවතී මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින්. එසේනම් මෙතෙන් සිට නියතුම් ධර්ම සාකච්ඡාව මෙලෙසින් ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු.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 බොහෝ වශයෙන් ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් නැති කරගන්න සූත්‍ර පිටකයට අදාළව ධර්මයට අදාළව තියෙන මූලාශ්‍රයන් ඒ වගේම එහි තියෙන වටිනාකම සාකච්ඡාවක් විදිහට සිද්ධ කිරීමෙන් ධර්ම දේශනාවක් වගේම අපිට විශාල ධර්ම ඥානයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි මේ වැඩසටහන් මාලාව සූදානම් කරන්නේ ප්‍රායෝගිකව යමක් කළ හැකි ආකාරයටයි ප්‍රායෝගිකව යමක් කරන්න දේ පිළිබඳවයි සාකච්ඡා කරන්න දිගටම අපි ධර්මයේ ශ්‍රවණය කළා විතරක් හරියන්නේ නැහැ. අපේ මානසිකත්වය ඉතා නිවැරදි තැනකට ගත යුතු තියෙනවා. ඒකින්ද අපි වැඩම අවදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දැන ගැනීම පිණිසත් ඒ වගේම නැවත මතක් කර ගැනීම පිණිස අපි මේ වෙනකම් මේ දින දෙකේ කතා කරපු කාරණා පිළිබඳව ඊටම සාරාංශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. මූලිකව අපි කතා කරා අසුභ භාවනාව ඕනම භාවනාවක් සිදු කරද්දී කොයි විදිහටද එහි කමතහනේ ඒ කියන්නේ නුවණ තියෙන්න ඕන කියලා ආතාපි සම්පජානෝ සතිමා කියන තැන අපිට පළවෙනියෙන් නුවණ තියෙන්න ඕන කියලා ඒකින්ද අපි සාකච්ඡා කරා පළමු වශයෙන්ම අපි කමඨහන හරියට දැනගන්න ඕනේ කියලා. ඒ ඒ පියවර සහ නුවණ කියන තැන ඒ කමඨහන පිළිබඳ අපි දැනගත යුතු නුවණ තමයි ඒ ඒ පියවර සහ ඒ පියවර ඒ පියවරෙන් ලැබෙන මානසික වෙනස මොකක්ද කියලා. පළවෙනියෙන් පියවර මොකක්ද? ඒ පියවරෙන් අපිට ලැබෙන මානසික වෙනස මොකක්ද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ ශරීරයේ තියෙන දත් පිළිබඳ ගත්තොත් එහෙම අපිට දත් පිළිබඳ සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන දන්ත කල්යාණය කියන යහපත් දෙයක් වගේ. කෙස් කියලා ගත්තොත් කේශ කල්යාණය වගේ. හම කියලා ගත්තොත් සවි කල්යාණය වගේ කියලා සාමාන්‍ය විවහාරයේ තියෙන අදහස. එතකොට මේක පස් ආකාරයකින් මෙනෙහි කරපුවාම වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිහිටි තන වශයෙන් සහ ආශ්‍රය කරපු දේ වශයෙන් මෙනෙහි කරපුවාම මේ සත්‍ය ස්වභාවය ඇත්ත తত্ত্বය අපේ හිතට වැටහිලා අපිට ඒක පරිවර්තනය වෙන්න ඕනේ කියලා අපි සාකච්ඡා කරා අපේ මනස. ඉතින් ඒවට කාරණාත් කතා කරා. ඒකට ඒ පස් ආකාරයකින් මෙනෙහි කරන්න ඕන කියන එකත් කතා කරා. ඒත් එක්කම කොටස් 32කින් 32 අරගෙන ඒ විදිහට වෙන වෙනම වෙන වෙනම ආකාරවලට මෙනෙහි කරනකොට එක හැඟීමක් බවට පත් වෙන හැටි අපි ඊයේ දවසේ ගොඩක් දුරට සාකච්ඡා කරා. එහෙම එක හැඟීමක් ගැන මුළු ශරීරයම පිළිකුලයි කියලා එක හැඟීමක් බවට පත් වෙන හැටි සාකච්ඡා කරා. ඉතින් ඒ එහෙම වෙන්නේ එකින් එක එකින් එක වෙන වෙනම දැන් ඒකට උදාහරණයක් විදිහට අපි කතා කරේ අපේ හිතේ තියෙන්නේ බොහොම ලස්සන කොණ්ඩයක් කියලා අපි ඒක පිළිබඳව මාන්නයක් හදාගෙන ඉන්නවා. එතකොට මේක නිවැරදි ආකාරයට බලපුවාම සමහරට කොණ්ඩේ තියෙන වර්ණයත් හොඳ වෙන්න පුළුවන්. කෙස්වල තියෙන සටහනත් හොඳ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැඩෙත් හොඳයි. වර්ණයත් හොඳයි. පිළිකුලක් උපදින්නේ නැහැ. එතකොට ඒකේ ගන්ධයක් කියලා එහෙම විශේෂ ගඳකුත් නැහැ. ඉතින් ඒ වගේ වුණාම කොහොමද මේකේ පිළිකුලක් ඇති වෙන්නේ කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ වෙලාවේදී අපි කතා කරේ මේක තියෙන තැන. මේක තියෙන තැන ගත්තාම බොහෝ දෙනාට පිළිකුලක් උපදින කොණ්ඩේ තියෙන්නේ හමක් උඩ. ඒ හැම ඊටාම අපිරිසිදු තැනක් නේද? එතකොට කයකේස් කැල්ලක් ගලවලා ගත්තාම ගොඩක්ම අප්‍රසන්නකමක් ඇති වෙන්නේ අර යට තියෙන යන්ත්‍රූටි කොනට නේද? ඉතින් අන්න ඒ වගේ කුමන තැනකින් හරි මේ පිළිබඳ පිළිකුල උපදින විදිහට මෙනෙහි කරගත යුතු වෙනවා. මොකද ශරීරය කොහොමද පිළිකුල් හින්දා. ඉතින් අපි එදින්දි කතා කරේ අවසාන ප්‍රතිඵලය තේරුම් කරේ මෙන්න මෙහෙමයි. මේ අපි පාර යනකොට අපේ ඔළුවට කාකෙක් දරා කරනවා. අපි හිතමුකෝ කාකෙක් දරා කරපුවාම ඉතින් ඒකේ පාට සුදු පාට නෙමෙයි ප්‍රශ්නයක් නැහැ. පාට ඉතින් හොඳ පාටක් නේ. ඊළඟට එහෙනම් වර්ණ හොඳයි. හැඩේ වැටෙන්නේ හරියට මලක් හැඩයට කියලා හිතන්නකො. එහෙනම් හැඩෙත් හොඳයි. ගන්ධ නම් හරියන්නේ නැහැ නේද? ඉතින් අන්න බලන්න එකක් එකක් හරියන්නේ නැත්නම් එක්කෝ හැඩේ හරි එක්කෝ පාට හරි එක්කෝ ගන්ධ හරි මොන හරි එකක් හරි හරියන්නේ නැත්නම් ඒක අප්‍රසන්නයි නේද? ඒ විදිහට මේ කොටස් 32 පිළිබඳව විමසුම් ඇසින් බලන්න ඕනේ. බලනකොට 32ම විමසපු හින්දා මුළු ශරීරයම පිළිකුලයි වගේ. කොයි වගේද අපි එතෙන්දී කතා කරේ? අපිට දැන් මනුෂ්‍ය ශරීරයක් දැක්කහම පිළිකුලක් උපදින්නේ නැහැ, අසුබ හැඟීමක් උපදින්නේ නැහැ. නමුත් හැබැයි යම් විදිහකින් මේක කරොත් කොයි වගේ හැඟීමක් උපදින්නද? පාරේ යනකොට අපි දකිනවා බඩ ඉදිමිච්ච බලුකුණක්. දැක්කහම අපි බලුකුණ දිහා බලලා නිකන්වත් හිතෙන්වත් කියනවද පිළිකුලයි පිළිකුලයි කියලා කියනවද? කියන්නේ අපිට හැඟෙනවා ඒක පිළිකුලයි කියලා. අන්න එහෙම හැඟීමක් තමයි ඇති කරගත යුතු තියෙන්නේ. ඉතින් ඒ එතෙන්ට ආපුහම ඇති වෙන සහනය ගැනත් අපි කතා කරා. තමන්ගේ ශරීරය පිළිකුලයි කියලා ගත්තහම අනුන්ගේ ශරීරයක් පිළිකුලයි කියලා මෙනෙහි කරපුවාට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් විසඳෙනවා. ඉතින් අපි අද දවසේ සාකච්ඡාවට බඳුන් කරන්න පළවෙනියම බලාපොරොත්තු වෙන්නේ මේ මේ වගේ පිළිකුල් භාවනාව සිද්ධ කිරීමෙන් තරුණයාට ගැටලුවක් වෙයිද කියන එකයි. ඒක මම මෙතෙන් ආයතරක් සාකච්ඡාව ගෙනාවේ ඊයේ දවසේ ධර්ම දේශනාවත් එක්ක තිබ්බ කාරණාත් එක්ක තරුණයාට ගැටලුවක් තියෙනවාද? තරුණ අයට තරුණ උපාසක උපාසිකාවන් ඉන්නවා අපේ රටේ තරුණයෝ මේ අයට අසුභ භාවනාව ඇත්තටම ඕනද කියන සාකච්ඡාව තමයි මුලින්ම ගන්න සූදානම් වෙන්නේ. ඇත්තටම ඕනද කියන කාරණාව. මේ හුඟක් අය හිතනවා අසුභ භාවනාව સિદ્ધ කරොත් මේ කට්ටියට ලොකු ගැටලුවක් එයි නේද මේ ශරීර පිළිකුල් විදිහට දැක්කම මේ කට්ටියගේ පැවිදි වුණා නම් කමක් නැහැ. ඉතින් අම්මලාත් කියයි ඒක තරුණ දරුවෝ කෙරෙහි. අම්මලාත් කියයි පැවිදි වුණා නම් කමක් නැහැ. පැවිදි වෙන්න නෙවෙයිනේ. මේකට විවාහ ජීවිතයක් ගත කරන්න බැරි වෙයි. නිකන් විකෘති මානසිකත්වයක් ඇති වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකෙදි අපි පළවෙනියෙන්ම මතක් කරන්නේ එහෙම තත්වයක් නෙවෙයි ඇති වෙන්නේ. සෝවාන් පරස්ත පුද්ගලයෙකුට පවා පුළුවන්කමක් තියෙනවා විවාහ ජීවිතයක් ගත කරන්න. නමුත් මෙතනදී සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි පින්නත් නේ මේකත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැහැ ගැටීමක් ඇති වෙන්නේ නැහැ මොකද මෙතනදී සිද්ධ වෙන්නේ පළවෙනියෙන්ම යම්කිසි කෙනෙක් මේ භාවනාව වර්ධනය කරනවා නම් තරුණයෙක් පළවෙනියෙන්ම සිද්ධ වෙන්නේ කාමයේ වර්ධවා හැසිරීම කියන දරුණු தත්වයෙන් අතවිදීම ඊළඟට ඒ ඒ ආට ලැබෙන දෙවනි ලාභය තමයි තවත් ලාභයක් තමයි රූපයන් වලට මුලා වෙන්නේ නැහැ රූපයන් වලට මුලා වුණාට පස්සේ ඔළුව විකාර වුණා වගේ තියෙන සියලු වැඩ කටයුතු පැත්තකට දාලා වටින දේවල් ඔක්කොම පැත්තකට දාලා එක් රූපයක් මැත්තේ හෝ නැත්නම් රූප පිටිපස්සේ ගොඩ දුර යනවා. ඊළඟට තමන්ගේ කාලය බොහෝ වශයෙන් ඉතුරු වෙනවා. මොකද ඒ ගැන අපි දැන් සාකච්ඡා කරමු. දැකීමේ ආසාව තෘප්තිමත් කරගන්න බැරි හින්දා දුරකථන ආදිය භාවිතා කරමින් වැඩි කාලයක් නොයෙකුත් රූප බලමින් වාසය කරන ස්වභාවයක් තියෙනවා. හරියට පහනකට අහුවෙච්ච කුමියෙක් වගේ. ඉතින් අන්න ඒ දේවල් වලින් අත මෙදලා සිහියෙන් ජීවත් වෙන්න තරුණ අයට ලැබෙන ලාභයක් තියෙනවා. කෙටියෙන් මතක් කරොත් ඒක ලොකු ලාභයක් ඇත්ත වශයෙන්ම. මොකද ඒකේ ඒකෙදි සීමාව ඉක්මවා යාමක් වෙන්නේ නැහැ. ඉතාලම සුවදායකව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් රාගාදී කෙලෙස් ධර්ම හැමුවේ මේ කරන මූලිකව කරන භාවනාව දැඩිව නිවැරදි තැන රාගය උපදින්න බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඒක සමතුලිත කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර වගේ මුලාවටපත් වෙන ස්වභාවයක් තියෙන. ඒක නිසා අසුබ භාවනාවෙන් අපේ සිත් පාලනය කරගෙන වැරදි දේහි නොයදෝ නොයදී ඉඳ ලොකු රුකුලක් වෙනවා. නැත්නම් ඊටදී ලොකු හානියක්. අනිත් එක හැම නිමේෂයකම ගිනිගත්තා වාගේ ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳ තරුණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපි මේ ස්ථානයේ වැඩම කරපු අපේ පුහුල්ඇල්ලේ සාරද ස්වාමීන් වහන්සේගේ අදහස විමසලා බලමු. වන්දනීය පූජනීය ලොකු සාන්නාංශයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් දින දෙකක් පුරාවට අපේ ලොකු සාන්නාංශයේ අසුභ භාවනාව පිළිබඳව ලොකු විග්‍රහයක් කරලා තියෙනවා එතකොට අද අපට සාකච්ඡා කරන්නට ලැබුණේ මේ අසුභ භාවනාව තරුණ සිත්වල විශේෂයෙන්ම වර්ධනය කර ගැනීමෙන් යම් ප්‍රතිලාභයක් තියනවාද කියලා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා පෝතලිය කියලා. මේ පෝතලිය කියන සූත්‍රයේදී බුදුන් වහන්සේ පෝතලිය කියන ගෘහපතියට දේශනා කරනවා මේ කාමච්ඡන්දය පංචකාමයන් විශේෂෙහි ශරීරාදියේ විශේෂෙහි ඇලී යාමෙන් අපිච්ඡං කරෝති කියලා කියන්නේ නොකල යුත්ත කෙරෙන தත්යකට ලෝක සත්‍යපත් වෙනවා. ඊළඟට කිච්ඡන් අපරාධේති කල යුත්ත නැහිලා යනවා. දැන් තරුණ ජීවිතයක් ගත කරන දරුවෙක් අපි හිතමු මෙහෙම. යම්කිසි පුරුෂයෙක් කුඹුරක් කරන්න පටන් ගන්නවා. කුඹුරක් කරන්න පටන් ගන්නවා. මෙයා පොළව මේ සීසාලා යදාළ මූලික කටයුතු කරලා වී ඉහිනවා. විත්‍ර වී ඉහිනවා. මේ හොඳ අස්සන්න බලාපොරොත්තු වෙනවා. අස්සන්න බලාපොරොත්තු වෙන මේ වී බීජ ඉස්සට පස්සේ මේක ක්‍රමානුකූලව වැඩෙන පටන් ගන්නවා. මේ වැඩෙන බීජ හේතු වල වැඩෙන ගහට එක පැත්තකින් ජීවි දේවල් හින්දා හානි වෙනවා. අපි දැන් කීඩය ගන්න එක එක මැස්සන්ගෙන් කුඹරට හානි වෙනවා ගොයමට. ඊළඟට ස්වාභාවික අජීවී දේවල් හින්දා විවිධ වල් පැලෑටි ආදී හින්දා හානි සිද්ධ වෙනවා. ඒක දැන් කුඹරක් කරන කෙනා මේකෙන් ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා නම් ගොයමට කීඩෑවන්ගෙන් ජීවී දේවල් වලින් හානි වෙනකොට ඒ ජීවී දේවල් වලින් වෙන හානිය වළක ගන්න කටයුතු කරන්න ඕනේ. ඒක වළක් ගන්න නැතුව හිටියොත් ඒකෙන්ම ගොයම විනාශ වෙනවා. අන්න ඒ වගේ තමයි. පුංචි කාලේ ඉඳලා ගෙවිගෙන යන ජීවිතයේ යම් යම් වයස් පරාසයන් එනවා බාහිර ශරීරය ගැන සංකල්ප පහළ වෙනවා. කරුණෙත්තන්ට. වෙනදාට වඩා 아무තු ශරීර දැක්කම 아무තු සුවයක් මිහිරක් දැන් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මధుරයි මනෝහරයි දිෂ්ඨයි කාන්තයි කියලා දැනෙන්න පටන් ගන්න ශරීර දැක්කට පස්සේ. නැවත නැවත ඒක බලන් හිතෙනවා. ඒ ශරීරවල ක්‍රියාත්මක වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් ඔස්සේම චිත්තසංතානය දුවපෙන ඇවිදිනකොට අර කෙතට කීඩාවන්ගෙන් හානි වෙන්න පටන් ගත්තා වගේ. අකිච්ඡං කරෝති. දැන් නොකලියුත්තක් මේ වෙන්නේ නොසිතිය යුත්තක් වෙනවා ඉස්සෙල්ලම. හරිද? එතකොට තමන් කරන කරන්න හිතාගෙන ඉන්නදී අපි તો හොඳ වෛද්‍යවරයෙක්ින් වෙන්න හිතාගෙන දරුවෙක් වුණා අදිස්ථාන ගත්තා. හැබැයි කාලයක් යනකොට මෙයාට ශරීරය ගැන රාගාදී කෙලෙස් උපදිනවා. ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඕනෑ කියලා දරුවෙක් අදිස්ථාන කරනවා. හැබැයි අර සංකල්ප වෙනස් වෙන වයසේදී ශරීර විශේෂ රාග ආදී කෙලෙස් උපදින පටන් ගන්නවා. දැන් මෙයා මේකට අදාළ බෙහෙත් දුන්නේ නැත්තම් මේ අකුසලේ පාලනය කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අකිච්ඡං කරෝති. නොකල යුත්ත වෙනවා. නොපිය යුත්ත වෙනවා. නොසිතිය යුත්ත වෙනවා. කිච්ඡන් අපරාධයේදී අර කල යුත්ත නැහෙනවා. තමන්ගේ ජීවිතේ ගත්ත යහපත් ඉලක්කයක් තියෙනවා. ඒ යහපත් ඉලක්කය පැත්ත වැහෙනවා. නොකලියුත්ත පැත්තට ජීවිතේ යන්න පටන් ගන්නවා. එතකොට මේ ලොකු සාන්නාංශ සඳහන් කළ විදිහට තරුණ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ රාගාදී කෙලෙස් ධර්මෙන් හින්දා විශාල يعني ජීවිතේම විනාශ වෙන විදිහේ ව්‍යසනයක් වෙන්න පුළුවන්. අදට එහෙම ලෝකේ ඕන තරම් වෙලා තියෙනවා. එතකොට තරුණ ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන්ගේ චිත්තසංතානය පාලනය කරගන්න. චිත්තසංතානය පාලනය කරගන්න, කෙලෙස් ධර්ම පාලනය කරගන්න අසුභ භාවනාව කියන එක මට පුද්ගලිකව දැනෙලා තියෙනවා ඍජු බෙහෙතක් වගේ හරියට. ඒ කාමච්ඡන්ද ආදී ප්‍රබල කෙලෙස් ධර්මයන්ගේ හිත නිදහස් කරගෙන තමයි යන නිවැරදි මාර්ගයේ නිවැරදි ඉලක්කවලට යන්නට විශාල රුකුලක් වෙයි කියලා මම හිතනවා අසුභ භාවනාව. ඔව් ඒක දැන් අත්දැකීම් වලින් දෙමව්පියෝ වැඩිහිටියය තමන්ගේ අත්දැකීම් වලින්ම සනාථ කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා මේ ඒ සිද්ධ වෙන හානිය. ඒ මොකද වැඩි හිටියය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ ජීවිතේ මැදිවියට ආපු අය මගේ ජීවිතයේ මීට වැඩිය අධ්‍යාපනයේ පැත්තෙන් මීට වැඩිය බලාපොරොත්තු වෙච්ච ඉලක්ක වලට යන්න තිබුණද නැද්ද? යන්න තිබුණා. එතකොට යන්න බැරි වුණේ ඇයි කියලා හොයලා බලනකොට මේ ඒ වගේ එවැනි සිතුවිලි කාලය නාස්ති වෙන බොහෝ දේවල් සිද්ධ වුණා. බොහෝ දේවල් සිද්ධ වුණා කියලා තමන්ට දැනෙනවා. එතකොට දරුවන්ට ඒවා පාලනය කර ගැනීම සඳහා විශාල වශයෙන් අපි ඉඩ ප්‍රස්ථා ලබා දෙන්න ඕනේ. අපි දන්නවා ඉතින් යම් කිසි දෙයක් පාලනය කරගන්න 100%ක්ම පුළුවන්කමක් නැහැ. නමුත් යම් කිසිම පාලනයක් නැතුව ඉන්නවාට වැඩිය මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරනවා. කිසිම පාලනයක් නැතුව ඉන්න කෙනෙක් ගත්තොත් එයා පිස්සුවගේ ජීවිතයක්. ඒ හින්දා මේ ඒක ලබාගෙන ඒ වෙනස අත්විඳින්න කියලා අපි මතක් කරා. ඒ වෙනස අත්විඳින්න මේ සිද්ධ වෙන වෙනස අත්විඳින්න කියලා. මේක පැහැදිලිවම රාගාදී කෙලෙස් ධර්ම වලට ආය අනුමාන කරන්න දෙයක් නැහැ. දැන් ඔය ඔය භාවනාවේදී අපි මතක් කරා සටහන පිරික්සන්න කියලා. ඒ කියන්නේ තමන්ගේම ශරීරයේ හිත තියාගෙන ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල තියෙන හැඩතල විමසන්න කියලා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ වගේ හැඩතල විමසුවොත් අපි එදා සාකච්ඡා කරා මහනුවර කියනකොට අපිට මතක් වෙන්නේ දර්දා වහන්සේ. ඇයි ඒ අපි වැඩියෙන් හිතෙන් ආශ්‍රය කරලා තියෙන්නේ දර්දා වහන්සේ හින්දා. ඉස්පිරිතාලයක වැඩ ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් හිටියොත් වැඩියෙන් මහනුවර ස්පිතාලේදී කියලා ලොකු කාලයක් වැඩ කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට මහනුවර කිව්වොත් මතක් වෙන්නේ මොකද්ද? ස්පිතාලේ. ඒක අපි ආශ්‍රය කරලා තියෙන දේ තමයි මතක් වෙන්නේ. අපේ ශරීරයක් අපිට කෙනෙක්ගේ ශරීරයක් දකින්නකොටම මතක් වෙන්නේ හැම. දැන් අපි අපි අපේම ශරීරයේ දණිහ කිව්වොත් මතක් වෙන්නේ හැම. ඇඟිල්ල කිව්වොත් මතක් වෙන්නේ හැම. ඇයි මස් එහෙම නැද්ද ඒකේ? කටු නැද්ද? ඒතකොට අපි කියනවා පේන්නේ නැහැ කියලා. ඒතකොට මේක පේන්නේ නැති දේ මතක් වෙන්නේ නැද්ද කියනකොට අපි අහනකොට හුඟක් අයගෙන් අපි කියන්නේ එහෙනම් රිජිපෝම් පෙට්ටියක දාලා තියෙන බත්ගිඩියක් මතක් කරන්න කිව්වොත් කොහෙද මොනවද මතක් වෙන්නේ නේද මතක් වෙන්නේ බත් අරමුණ වෙන්නේ ඒ අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ අරමුණ වෙන්නේ නැත්නම් රිජිපෝම් පෙට්ටිය මතක් වෙන්න ඕනේ නෑ බත් මතක් වෙන්නේ බත්ගිඩියක් කිව්වා රිජිපෝම් පෙට්ටියක දාලා තියෙන එකක් කිව්වා එහෙනම් වැඩියෙන් ආශ්‍රය කරපු දේ තමයි මතක් වෙන්නේ හරි එහෙනම් අපි ශරීරයේ තියෙන මාංශයේ තියෙන හැඩය ආශ්‍රය කරා නම් වැඩිපුර අනිවාර්යෙන් අපිට මතක් වෙන්නේ මාංශය. එතකොට දැන් රූප අපි රූපවාහිනියක් හෝ ටෙලිෆෝන් එකක් හෝ දිහා පාඩම් කරන්න බලාපොරොත්තු වෙන ළමයි. මම කියන්න ඕන මෙච්චරයි බලාපොරොත්තු වෙන ළමයෙන් මේ සමහරවිට පාඩම් පැත්තක දාලා අරක යෙදීදී ඉන්නවා අරක දිහා බලාගෙන ඉන්නවා. ලස්සන කෙනෙක් ලස්සන තැනක ලස්සනට ඇඳගෙන ලස්සනට නටනවා කියලා ඇහැ ගලව ගන්න බැරුව අර පහනකට අහු වෙච්ච නැත්නම් ලයිට් එකකට අහු වුණ කෘමියෙක් වගේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක වටේ කරක් කරගිනවා. හැබැයි මෙයාට මේ නටන කෙනාව මස්කොඩ නටනවා වගේ පේන්න පටන් ගත්තා. වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන ශරීරයක භාවනාවේදී මස් නම් එයාට මේ නටන කෙනා මස්කොඩක් නටනවා වගේ පේන්න පටන් ගන්නවා. හරියට අර කෘමියට ලයිට් එක නිමුණා වගේ. ඉතින් එයාට පැහැදිලිවම අර නාස්ති වෙන කාලය අයින් කරලා පහසු වෙන්න අපහසුයෙන් හිත තද කරගෙන අමාරුවෙන් නෙවෙයි පහසුවෙන් පාලනය කරගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. ඒක සිද්ධ වෙන හින්දායි. එහෙනම් මේ වගේ දේවල් වලට අපි බෞද්ධ විදිහට අපි පාලනය කළ යුතු අය තමන්ට ඕනෑම හැඟීමක් පාලනය කරන්න අවශ්‍ය නම් පාලනය කරගන්න පුළුවන් තත්ත්වයට පත් විය යුතුයි බෞද්ධ විදිහට බෞද්ධයන්ට තියෙන එක ලොකු මේ මෙවලමක් ඒක ඒක ආයුධයක් ධර්මය කියන්නේ. අපි මේක පාවිච්චි කරගන්නේ ළමයින්ට විභාගෙට බෝධි පූජා තියන්න. නේද? ඒකත් හරියට කරන එකක් නෙවෙයි. නේද? ධර්මයේ මොකටද? අපලයි නම් පිරිත් නූල් ගැට ගහ ගන්න. හ්ම් කරදරයි වගේ දෙනනම් ආරක්ෂාවට පිරිත් නූල් ගැට ගහ ගන්න, බෝධි පූජා තියන්න, පිරිත් පැන් දෙන්න, ගිහිලා හාමුදුරන්ට කියලා ආශිර්වාද ලබා ගන්න මිසක් ඇතුළාන්ත ආරක්ෂාව සඳහා මේ බෞද්ධ ධර්මය භාවිත කරන්නේ බෞද්ධ. බෞද්ධ ධර්මය කියන්නේම ඇතුළ වෙනස් කරන ධර්මයක්. ඒක මේ එක එක එක එක මේ මේ සෙත් සාන්ති කරගන්න තියෙන එක නෙවෙයි. ඇතුළ වෙනස් කිරීමෙන් තමයි අපිට ලොකුම ආරක්ෂාව ලැබෙන්නේ. ඔය භාවනා හතරට කියන්නේ සතර ආරක්ෂක භාවනා කියලානේ. හොඳයි. ඊළඟට මම අවධානය යොමු කරන්න කැමතියි මේ දැන් කාලීනව තියෙන වර්තමාන කාලීනව මේ අසුබ භාවනා වගේ දේවල් හරීම මේ මේ මේ නිකන් මේ පරණ අර අපි කියන්නේ මේ කොණ්ඩේ බඳපු චීනු කියලා කියන්නේ. හරි. අලුත් අලුත් දේවල් එනකොට දැන් අපි කියනවා දැන් දැන් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික යුගය. ඒතකොට හැමදේම පහසුවෙන් කරගන්න තමයි කවුරුත් බලන්නේ. නේද? ඉස්සර කරත්වල හරකෙක් බඳගෙන ඉස්කෝලේ ගිය අය දැන් යන්න හදන්නේ උඩින් වගේ යන්න යන්නේ. නේද? ඉතින් ඒක හරි. ඒව වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ තාක්ෂණික විද්‍යාව. තාක්ෂණික විද්‍යාව එක එක නියමයන් එක එක කාලවලට ඇවිල්ලා ඒව හරි කියලා හිතාගෙන වැඩ කරලත් පසු කාලේ ඉන්නවා මේ නියමයන් මේ ප්‍රමේයන් වැරදි බව ඔප්පු වෙනවා. ඒ ඔප්පු වුණාට පස්සේ මුළු තාක්ෂණික විද්‍යාවම වෙනස් වෙනවා. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ ඩිජිටල් යුගයක්. එතකොට ඒක තුලින් බොහෝ දේවල් කටිය කරගන්නවා. හරි ඒක ලාභයකටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම එකෙන් අලාභයකුත් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ධර්මයක්. අකාලික ධර්මයක් කියද්දී ඕනම කාලයක ඒක වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට අපි දැනගෙන තිබුණ මහා සතිපට්ඨාන සූත්‍ර ආදී තියෙන මේ දේශනාවල් පවා දැන් අසුභ භාවනා මහා සතිපට්ඨාන දේශනාවේ තියෙනවා. ඒවා පවා මේ නොකල යුත්තක් එහෙම නැත්නම් ඒවෙන් තේරුමක් නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් තුකින් කතා කරන ගතියක් තියෙනවා. ඉතින් මේක පිළිබඳව අපි නිවැරදි සාකච්ඡාවක් කරගන්න ඕන අසුභ භාවනාව, මරණානුස්සතිය වගේ අපි ඉස්සරින්නම් කරගෙන ආපු දේවල් නොකල යුතුද මේවා කිරීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැද්ද කියන කාරණා විශේෂයෙන් මේවා යල්පැන ගිය භාවනා ක්‍රමද කියලා සාකච්ඡා කරන්න ඕන. මම හිතන්නේ පොඩි ගායනාසිකේ තදහස අහලා මේ අපි මේ පිළිබඳව එහෙම ලොකුසානංශ මේ දැන් ඔය අසුභ භාවනා මරණ සති භාවනා කියන භාවනා කෙනෙකුට දැනෙනව නම් ඒ යල්පනේගිය භාවනා සහ පළක් නැති භාවනා කියලා ඒක ලොකුසානංශ මිත්‍යා දෘෂ්ටියක් මට හිතෙන්නේ. පැහැදිලිව මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. දැන් මේ අංගුත්තර නිකායේ අටුවා මනරත පූර්ණිය ඒක සඳහන් වෙලා තියෙනවා මේ මේ වගේම සංකල්පයක් ඉපදුණු මේ උපාසකයෙක් ගැන. මහා වාච කාල කියලා උපාසකයෙක් වෙනවා තියෙනවා. යම් කිසි කාලයක් මෙයා මේ මේ අසුබය ලොකුසන්නංශ මේ අර අර අසුබ කොටස් ගැන සත්‍යහනා කරමින් සමහර අය පිළිකුල් හැඟීමක් ඇති කරගන්න හදන්නේ. මෙයා මේ විදිහට අසුබ කොටස් සත්‍යහනා කරමින් පිළිකුලක් ඇති කරගන්න යම් කාලයක් උත්සාහ කළා. දැන් අපි කවුරුත් දන්නවා කෙනෙකුට භාවනාවක් හරියන්න යම් ධ්‍යාන මට්ටම් වලට එන්න අසුබය තුලින් උනත් ලොකුසන්නංශ මේ සිල් ගුණ තියෙන්න ඕන. සීලාදී ගුණ ධර්මයන්. ඉතින් මෙයාට කොහොමද ප්‍රතිඵලයක් සාර්ථක ලැබුණේ මේ වාචකාල මහා වාචකාල උපාසකයාට සංකල්පයක් තිබුණා මේ කමඨහන් වලින් පළක් නැහැ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඉතින් මේ අටුවාවේ සඳහන් කරලා තියෙන ලොකු සාරණාංශ එයාගේ මිත්‍යා දෘෂ්ටිය අත්හැර ගන්න නැතුවම ජීවත් වීම හේතු වෙලා ඒ සංකල්පයේ තියෙන වෙලාවක මරණයටපත් වෙලා කිඹුල් ප්‍රේතෙක් වෙලා ඉපදුණු බව. ඒ කියන්නේ සර්වඥන් වහන්සේ සාරාංශකේ කල්ප ලක්ෂයක් පුරාටම පාර්විතා පුරලා වතු කරගත්ත කමටහන්නේ ධර්මයනේ ඒ ධර්මය පළක් නැති දහමක් කියලා මේ උපාසකයාට ඇතිවෙච්ච සංකල්පය තුල වාසය කරද්දී මේ ගිහිල් තියෙනවා කිඹුල් ප්‍රේතෙක් කියලා උපත් ලැබලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මට නම් පුද්ගලිකව හිතෙන්නේ අපිට සමහර කමටහන් නොවැඩෙන්න පුළුවන්. ඒ අපේ දුබලතාවයකට ලොකු සම්බන්ධයක්. තමන්ගේ බැරිකම ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි. එහෙමයි. නේද අපිට බෑ අපිටම යමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක ධර්ම ප්‍රතික්ෂේප කිරීමක් වෙන්න බෑ ලොකු සාන්නත මට ගැන්දුවක් තියෙනවා දැන් මේ ශරීර වල තියෙන දැඩි ඇලීමද මේ කමටහන් ප්‍රතික්ෂේප කරන්න හේතුව කියලාත් කෙනෙක්ගේ එහෙමයි මෙන්න මෙහෙම කාරණාවක් ඇහුවා දැඩි ඇලීම වෙන්න පුළුවන් මේක කෙරෙන්නේ නැහැ දැඩි ඇලීමක් තියෙන තාක්කල් ඒක නැති කරගන්නව තියෙන්නේ මේ ක්‍රමයටම තමයි. මේ මගෙන් එක දවසක් ඇවිල්ලා අහනවා එක තරුණ දරුවෙක්. මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය ගැන කමටහනක් දෙන්න කියලා. එතකොට මම ඔය අසුබ කමටහන කිව්වා. එතකොට කිව්වහම මේ තැනත්තා මට ලොකු මේ අභියෝගයක් කරනවා. එක පාරට මේ කියන විදිහ මේ පොඩි හාමුදුරනේ එක පාරට මේ කියන විදිහ ලොකු ෂොක් එකක් ලොකු ගැස්මක් කෙනෙකුට ඇති වෙනවා. හරියට නුවණ නැති කෙනෙකුට නම්. ඒ මොකද මෙයා කියනවා හාමුදුරනේ කෙස් කියන්නේ සම්මතයද පරමාර්ථයද කියලා බලමු. මම කිව්වා කෙස් කියන්නේ සම්මත කරගත දෙයක්. ලොම් කියන්නේ සම්මතයද පරමාර්ථයද? ආ සම්මත කරගත දෙයක්. ඒක කොටස් 32කින් කීපයක් ගැන අහුවා. එතන මම කොටස් 32 ගැන එහෙම නේද? මම කිව්වා ඔව්. ඒක සම්මත. ඒක පරමාර්ථ නෙවෙයි. සම්මතය ගැන මෙනෙහි කරපුවම සම්මතය වැඩෙනවානේ. අපි අපි මෙනෙහි කරන්න ඕන පරමාර්ථ ධර්ම. සම්මතය මෙනෙහි කර කර ඉඳලා මොනව කරන්නද? ඔබ වහන්සේලාට කාලාන්තරයක් තිස්සේ වැරදිලා. මම කිව්වා එහෙම නෑ පුතේ දැන් මේවා ත්‍රිපිටකේ තියෙන ත්‍රිපිටකයත් වැරදි. මේ වගේ දෘෂ්ටි වලට තදින් එනවා. හරිද? ඒකයි අපේ අපි කොච්චර කාලයක් ඔය අපේ සියලා ආච්චිලා කොච්චර හසුබේ වැඩවල කො මොකද උනේ? එහෙම අහනවා කෙරින්ම. ඉතින් ඇත්ත අපේ සියලා ආච්චිලා අසුබේ ආදී භාවනා වැඩුවා තමයි. කොහොමද? පොය දවසේ නේද? පොහොය දවසේ මාසෙකට එක සැරයක් ඒ වගේ දවසක ඉතින් එකක් කිය මට මතකයි ඉතල නාගුණ වලක් දාගෙන ගිහිලා පොත පෙරලගෙන නේද කේසාලෝමා නකාදන්තා සචෝ මන්තං අහාරු අට්ටි අට්ටි මිජ්ජන් කියලා ඔය ඕක නාගුණ වලෙන් 108 සැරයක් විතර කියලා ඉතින් ඒවා කරලා ආවා. ඉතින් ඒවා ඇත්තටම ධර්මයේ තියෙන ආකාරයට ප්‍රත්‍යවේක්ෂාවක් වෙන විදිහට නැත්නම් පිරික්සා බැලීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේවත් එක්ක තමයි මේ ප්‍රතික්ෂේප කිරීම රදින්ම තියෙන්නේ වැරද්ද තියෙන්නේ කරපු කෙනාගේ ප්‍රතිපත්තිය සහ කරන ක්‍රමේ. සමහරවිට කමටහන වැරදි. සමහර වෙලාවට කරන ක්‍රමේ කරන ක්‍රමේ වැරදි. අපේ සියලාච්චිලාගේ ඉන්දිය සංවරය ආදී දැන් ඉන්නට වැඩිය තිබුණා. නමුත් මේ කරපු ක්‍රමේ වැරදි තිබුණා. දැන් හුඟක් වෙලාට වෙලා තියෙන්නේ ඉන්දිය සංවරයක් නැහැ. සීලේදී සීලයෙන් ලැබෙන පෝෂණය නැහැ. ඒ වගේ මේවා අමාරුයි ඉතින්. නේද? පළවෙනියෙන් පටන් ගත්ත තැනම පංච උපාදානස්කන්ධේ පංච පාදාන ස්කන්ධයේ ත්‍රිලක්ෂණය බලන්න උත්සාහය ගන්නවා. හොඳයි. ඉතින් එහෙමනම් අපිට අපි කවුරුත් තේරුම් ගත යුතු තියෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන භාවනා ක්‍රම. උදාහරණයක් විදිහට අසුභ භාවනාව ගත්තාම ධර්ම අවබෝධයේ පරතරක් දක්වා යන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ධර්ම අවබෝධයේ පරතරක් දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඒක අපි දැන් සාකච්ඡාවට ගමු මේ ත්‍රිලා අපි ධර්මාවබෝධයේ පරතර කියලා කියන්නේ පංච ප්‍රාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච ප්‍රාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තමන් තුළින් දැකගත්තා නම් අවබෝධ කරගත්තා නම් කෙනෙක් නිවන් දකිනවා. ආයි කිසිම අඩුවක් නැහැ ඒකේ. ඉතින් එහෙනම් මෙන්න මේ වගේ අරමුණකට කිට්ටු වෙන්න මේ වගේ අරමුණකට යන්නයි අපි කාගෙත් බලාපොරොත්තු වෙන්නේ. නැතු ප්‍රාර්ථනා කර කර කරන එකක් නෙවෙයි ඒක සාක්ෂාත් කරගන්න ඕන දෙයක්. එවැනි අරමුණකට යන්න අසුභ භාවනා ආදීන් අපිට ලැබෙන පිටුපහල ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට මේක ඉදිරියට යන්න පුළුවන් දෙයක්ද කියලා. තවත් මොකද ඊයේ ඊයේ පෙරේදායි දවස් දෙක අපි බණ කියනවට වැඩිය පුරිසවන්නාස දැන් අපි උත්සාහ කරන්නේ නිවන් මඟ වගේ ගොඩාක් දේවල් කරුණු කතා කරන්නේ නෙවෙයි. අවශ්‍ය කරනම ටික මේ මොකද අපේ පින්නන්ත පිරිස් බණ අහන අහන අහන අහලා විතර නිකන් ඉන්නවා. දැන් අපි පෙරේද බල කරා මේ භාවනාව කරන්න කියලා. දැන් හෙට දවසේ අපි දැන් අද ධර්ම සාකච්ඡාවක් ඉවරනහම තවත් පහසු වෙනවා මේ කරගෙන යන කෙනාට. එතකොට තව විශ්වාසයක් ඇතුව කරන්න පුළුවන් වෙනවා. හෙට දවසේ අපි අපේ ශ්‍රාවකීන්ට ඇති වෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නේ. එතකොට අන්තිම දවස් 4 යනකොට ලොකු තත්යකට එන්න පුළුවන් කෙනෙකුට මේකේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. හරි විදිහට නම් මාසයක් මේක කර්ම කතා කරන්න ඕන මම නම් කියන්නේ. කොහොම නමුත් කවන්නේ මේ ත්‍රිලක්ෂණයේ ත්‍රිලක්ෂණයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දක්වා යන්න තේරුම් ගන්න අසුභ භාවනාවකින් දැන් අර ආපු පුද්ගලයාත් ඇහුවේ එහෙම ප්‍රශ්නයක් නේ. අසුභ භාවනාවකින් ලැබෙන ප්‍රතිඵල ගැන අපි සාකච්ඡා කරමු. මගේ අදහස් මම කීපයක් මතක් කරන්නම්. අපි පොඩි සාන්නාංශයකට අහලා බලමු දැනෙන්නේ කොහොමද මේක දැනෙන්නේ කියලා. මට දැනෙන්නේ ලොකු සාන්නාංශ දැන් අපි දැන් මේ අසුභ භාවනාවේදී ඉස්සෙල්ලාම ඉති අජත්තංවා කායේ කායනුපස්සේ විහෙරති කියන කාරණාව යටතේ තමන්ගේ කය පිළිබඳව තියෙන ඇලීම දුර වෙන මට්ටමට හිත ගන්නවා අසුභයෙන්. දැන් ඒකට උදාහරණයක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කළ තියෙනවා තමන්ට අසුබේ වැඩුණාට පස්සේ කය දැනෙන්න ඕන ආකාරය. يعني මේකේ ස්ලෝම් නියද සම්මස්නාරාදී මේ පිළිකුල් ස්වභාවයේ කොටස් පිළිකුල් වශයෙන්ම දැනෙන්න පටන් ගන්නකොට අසුබ හැඟීම ආවට පස්සේ යාට මෙහෙමයි දැනෙන්නේ කියලා රහතන් වහන්සේගේ උපමාවෙන් ගන්න පුළුවන්. යම්කිසි ස්ත්‍රියක් හරි තරුණ පුරුෂයෙක් හරි ගමනක් යන්න හැඩ වැඩ වෙලා සූදානම් වෙනවා. එතකොට රහතන් වහන්සේ සඳහන් කරනවා මහතෙරුන් වහන්සේ හොඳට නාලා කියලා සුවඳුරුම් ගල්වලා ගමනක් යන මේ සූදානම් වෙන තරුණයාගේ හරි තරුණියගේ බෙල්ලෙහි නරක් වෙච්ච සර්ප ගුණක් එල්ලනවා. ගමනක් යන සූදානම් වෙච්ච මේ කෙනාගේ බෙල්ලේ නරක් වෙච්ච සර්ප ගුණක් එල්ලනවා. එතකොට එයාට නරක් වෙච්ච සර්ප ගුණ පිළිබඳව ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ සම්බන්ධ එයාට පිළිකුලක් ඇති වෙන්නේ. ඊළඟට ඒ ඒ සර්පකුණත් එක්ක එයාට ගමන යන්න සිද්ධුනොත් එයා හැම ලැජ්ජාවෙන් යන්නේ. එනේ මාන්නෙන් ආඩම්බරකමින් යන්න බෑ. මොකද බෙල්ලේ සර්පකුණක් එල්ලලා. එතකොට අර ඉති අජත්තවා කායේ කායනුපස්සී විහෙරති කියන தත්වයට හිත අර තමන්ගේ මේ අධ්‍යාත්මික මේ කයේ කෙස්ලොමාරියේ පිළිකුල නැවත නැවත වර්ණ වශයෙන් සටහන් වශයෙන් පුරුදු පුහුණු කරන ශ්‍රාවකයා නැවත නැවත පිරික්ස පිරික්ස බලන ශ්‍රාවකයාට එක මොහොතකිනවා ඒ එකල සියලු මෙනෙහි කිරීම හේතු වෙලා එක හැඟීමක් හරියට බෙල්ලේ සර්ප ගුණක් එල්ලගත්ත කෙනාට ඇති වෙනවා වගේ කය ගැන හැඟීමක්. අර බෙල්ලේ සර්ප ගුණ එල්ලගත්ත කෙනාට සර්ප ගුණ අරමුණු වෙන්නේ යම්සේ ඒ විදිහට අර කය අරමුණු වෙන පටන් ගන්නවා. ලොකු සාන්නත් එතන තමයි එයාගේ පැත්තේ ප්‍රශ්නේ විසඳෙන්නේ. මේ එතකොට අන්න ඒ විදිහට තමන්ගේ කය පිළිබඳ පිළිකුල් ඇති වුණාට පස්සේ තමයි එයා බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. දැන් ඕනම කෙනෙකුට පුංචි කාලේ ඉඳලාම උපාදාන වුණ තවන්ට මහා වද දුන්න ශරීර තියෙනවනේ පුංචි කාලේ ඉඳලා. සැරෙන් සැරේ එක එක හම්මස් කටුකොඩවල් වලට හිත ඇදී ඇදී ඇදී ගිහිල්ලා මතක් වෙන ගති හිතින් ඒව හින්දා වද වේදනාව විඳින ගති එහෙම කාලෙන් කාලට තියෙනවා. ඉතින් බනහන පිරිසට මේ කාලෙත් එහෙම Taman අසීමාන්තික දුක් විඳින එහෙම ශරීරයක් තියෙන්න පුළුවන්. උපාදාන වෙලා. එතකොට දැන් ඉති අජත්තව්වා කියන තමන්ගේ පැත්තේ කය පිළිවෙල අර පිළිකුල ආවට පස්සේ මෙයා මොකද කරන්න ඕනේ? ඒ වගේ අර උපාදානය උණු සහ නොඋණු. ඒකට අජත්තන්වා කියන්නේ තමන්ගේ පැත්තේ. එහෙමයි. තමන්ගේ පැත්තේ. තමන්ගේ පැත්ත පිළිබඳව පිළිකුල ඇතුළ කෙනා අර පුංචි කාලේ ඉඳලා උපාදානය වෙච්ච විවිධ ශරීර අරමුණු කර කර අරමුණු කර කර බලනවා මේ පැත්තේ තියෙන ස්වභාවයේම පිළිකුල් හං මස් කටු නහරේ පැත්තේ තියෙන බව. ඒ විදිහට බහිද්ධාවා කායේ කානුපස්සී විහෙරති කියන විදිහට මේ බාහිර ශරීරවල තියෙන පිළිකුල් ස්වභාවය මතු කර කර මතු කර කර පිරික්ස පිරික්ස මේ ශ්‍රාවකය බලනවා. එතකොට මෙයාට දැනෙනවා මේ පැත්තේ යම්සේ මේ පැත්තත් ඒ වගේම ඒ වගේමයි කියලා. මේ පැත්ත වගේමයි මේ පැත්තත් කියලා. يعني දෙපැත්ත ගැනම සර්පකුණවල් වගේ මේ ශරීර අරමුණු වෙනකොට මෙන්න මෙයා කාමච්ඡන්දය එතනින් පහ වෙන පටන් ගන්නවා. කාමච්ඡන්දය පහ වෙන පටන් ගන්නවා. ඊළඟට මේ ඉති අජ්ජත්තාවා කායේකානුපස්සේ විහෙරති බහිද්ධාවා කායේකානුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා කියලා මේ දෙපැත්තම සංසන්දනය කරගෙන සංසන්දනය කර කර යනකොට ලොකු සායනාංශ අර මේ ශරීර අර දෙකක් කොට දැනුණ ගතිය බිඳෙනවා අර කියන්නේ දැන් දැන් ඔය සමානාත්මතාවයක් ඇති වෙනවා දහම් තුල ලොකු සායනාංශ අර ද්වයතාවය කැඩෙනවා කියලා විස්තර කරලා තියෙනවා කියන්නේ දෙකක් කොට දැනෙන ගතිය නේ මේ පැත්තේ හැම යම්සේ මේ පැත්තේ හැමත් ඒ වගේ දෙපැත්තෙම හැම එකක් වගේ දෙපැත්තෙම මස් කියන්නේ එකක් වගේ කියන්නේ පිළිකුල් වශයෙන් මේ සමානාත්මතාවය දැනෙනවා අන්නේ දෙපැත්ත සංසන්දනය කරගෙන ඉන්න කෙනාට එක මොහොතක එකක් කොට මේ දෙපැත්තම දැනෙන මට්ටමට හිතාට පස්සෙත් ඒ හැඟීමේම වාසය කරනවා අන්න ඒ හැඟීමේම වාසය කරන්න වාසය කරන්න මෙයාගේ ක්‍රමානුකූලව නීවරණ තව තවත් දුර වෙන දුර වෙලා ප්‍රථම ධ්‍යාන වගේ තත්ත්වයන්ටපත් වෙන එයා. ඒ තත්ත්වයන්ටපත් වුණාට පස්සේ තමා මේ ලොකුසන්නාන් සීලාවේ විදර්ශනාවට හැරෙන්නේ. ධ්‍යානෙන් එළියට ඇවිල්ලා මෙයා මොකද කරන්න ඕනේ? අර පිළිකුල් වශයෙන් අරමුණු කරපු කෙස් වලම කෙස්ම අරමුණු කර කර කෙස්වල පටවි ගතිය මත කර ගන්න ඕන ලොකුසන්නාන්සේ. ඒ කියන්නේ දැන් සමහර අය කියන්නේ මේක විදර්ශනාවට යන්න බෑ කියලා. නෑ කියලා කියනවා. එහෙමයි. ඒ කෙස්වල තියෙන පටවි ගතිය, ලොම් වල තියෙන පටවි ගතිය. ඊළාට ආපෝ කොටස් වල පිළිකුල් බැලුණා ඒවයි පටි ආපෝ ගතිය. මේ වගේ ධාතු ලක්ෂණ මතු කරගෙන මතු කරගෙන ගන්න ඕනේ. ඊළඟට කෙස් දැනුනේ හිතින්ද. කෙස් හැම කියද්දි හැම දැනුනේ හිතින්ද. ඒ විදිහට නාම කොටස වෙන් කර ගන්නවා. මේ විදිහට නාම බලපණුවේම නාම රූප වෙන් කරගෙන ඊළඟට අර කෙස්සල පටිවිගති වගේ මතු කරගෙන ඊළඟට නාම ධර්මත් වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් වෙන් කරගෙන ලොකු දුරක් යාට යන්න පුළුවන් ලොකු සායනක් තියෙනවා. මෙතෙන්ට මම තව දෙයක් එකතු කරනවා දැන් මේක තව පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් මේ මේක උපක්‍රමයක් එතකොට. අපිට තේරෙන හැට උපක්‍රමයක්. මම මේකෙදි කාරණා දෙකක් මතක් කරන්නම් ඒ විග්‍රහයත් එක්ක. එකක් තමයි ද්විතාවය කැඩෙනවා කියලා කිව්වා. දැන් ඔය මේ අපේ ඔය අසුභ භාවනාව સિદ્ધ කරන මම ඊයේ මේක මතක් කරා ආය ආය මතක් කරනවා කියවනේ. අසුභ භාවනාව સિદ્ધ කරන સિદ્ધ කරමින් ඉන්න බොහෝ අපේ උපාසකයන්ට ටිකක් වයසට ගිය අයට ගෙවල් වල මුණුපුරන්ගේ මිනිපිරියන්ගේ විවාහ මංගල්‍ය උත්සව එහෙම වෙනකොට හොඳට ද්විතාවය දැනෙන නේද ටිකක් කුලහීනයි කියලා සම්මත <laughs> කුල හීනයි කියලා සම්මත කෙනෙක් එක්ක නම් දැන් මේ දරුවා සම්බන්ධ වෙලා තියෙන්නේ විවාහ වෙන්න යන්නේ වැඩියෙන්ම දරුණුම ප්‍රහාරෙල්ල කරන්නේ තරුණ අම්මයි තාත්තයිද වයසක සීයයි ආච්චිද නේද එතකොට අන්න තමන්ගේ தත්ත්වය අසුබ භාවනාව කරන්න ගිහිල්ලා ටිකක් හරි අන්තං හරි මේ පිළිබඳ දැනিলা තියෙනවා නම් සාර්ථකයි නම් බලන්න කුලමල ගැන කිසිම අදහසක් එන්න විදිහක් නැහැ හරිද අපේ රටේ විතරක් නෙවෙයි ද්‍රවිඩ ජාතිකින් විශේෂයෙන්ම මම දැකලා තියෙනවා ඒ කට්ටියට ලොකු හානියක් දියුණුවට බාධා වෙනවා. එකම මිනිස්සු නොයෙකුත් කුලවලට බෙදිලා. හරිද? එකම මිනිස්සු නොයෙකුත් කුලවලට බෙදිලා. ඉතින් ඒකින්ද අපෙත් එහෙමයි. එහෙනම් අපේ අපේ බොහොම දරුණු විදිහට මේවා යටින් ක්‍රියාත්මක වෙන බලවේග. ඒක එක දෙවෙනි එක මම මේක පැහැදිලි කරන්නම් මේ අපි යනවා අනුරාධපුරයට කියලා. එන්නේ අටමස්ථාන බලන්න. අපි යනකොට කවුරු හරි අටමස්ථානයේ වටලලා රැකවල් හදලා යන්න දෙන්නේ නැහැ ඒක. දැන් අපිට ඒ රැකවල් කඩාගෙන යන්න වෙනවා. කඩා ගන්න හදන මම ශක්තිමත් නැහැ. මේ රැකවල් කඩා ගන්න හදන මම ශක්තිමත් නැහැ. මට බල්ලා එන්න වෙන්නේ මොනවද? අනුරාධපුරේ වටේ තමයි බල්ලා එන්න වෙන්නේ. අවශ්‍යම තැනට යන්න බැරි වෙනවා. නේද? ඒ වගේ මේ අපි අසුභ භාවනාව කරන්න පටන් අරගෙන නැත්නම් මම මම මේ ඉන්න ගමන් කෙනෙකුට කියන්න පුළුවන් දැන් පොඩි සාන්නාංශික කිව්වා වගේ මේ පුළුවන් මේ ඔය ධාතු මනසිකාර නැත්නම් පටවි නැත්නම් නාම රූප පරිච්ඡේදයේ අසු භාවනා කරන්න අප කරන්න පුළුවන්. නැත්නම් වෙනත් මරණානුස්සතිය හරි මොකක් හරි භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න නැතුව ඇයි මේක කරන්න පුළුවන් කියලා වෙනවා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒක නේද ආපෙක් කෙනා මගෙන් ඉල්ලුවේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්න ඕන මට ඒකට කමටහනක් දෙන්න කියලා. එතකොට මම මේකනේ දුන්නේ. ඒතර මේකත් එක්ක විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. ඇයි බැරි කියන එක අපිට ඉතාම පැහැදිලි. මගේ මෞතුමිය ගත්තොත් නැත්නම් මම ආදරය කරන කෙනෙක් ගත්තොත් එයාගේ තුල පංච උපාදානස්කන්ධේ ක්‍රියාකාරීත්වය තියෙනවද නැද්ද? පංච උපාදානස්කන්ධය එතන තියෙනවා. මම දැන් එතන අනිත්‍ය බලන්න යන්නේ හදන්නේ. හැබැයි මට අම්මාගේ රූපේහි ඇලීම තියෙනවා නම් අම්මාගේ රූපේ ප්‍රිය නම් හරිද මට අර තාප්පේ කඩාගෙන යන්න බෑ. ඒ කියන්නේ අම්මා කියන සීමාවෙන් එහාට යන්න අම්මා කියන සීමාවෙන් එහාට යන්න බෑ. ඒකට මට පේන්නේ ඝන සංඥාවකින් අම්මා මිසක අම්මගේ රූප වේදනා සංඥා සංකාර විඥාන සම්තතියට හිත යොමු කරන්න බෑ. ඇත්තටම පිළිකුල් භාවනාව කියන්නේ මේ තරුණයින්ට ඇති වෙන රාගය නැති කිරීමේ භාවනාවක්ම නෙවෙයි. පිළිකුල් භාවනාව කියන්නේ අසුබ සංඥාව ඇති කර ගැනීම. සුබ වශයෙන් ගැනීම. මිහිරි සුන්දර මధుර දෙයක් විදිහට ගැනීමෙන් වැළකීම. ඒ හැඟීම ඉපදෙනකොට අපේ හිත සංසුන් වෙනවා ගොඩාක්. අර සීමාව කැඩෙනවා. සීමාව තමයි අම්මාය, තාත්තාය, සහෝදරයාය, මමය, මගේය, නැත්නම් මේව මගේය, අර අනුන්ගේය, අධ්‍යාත්මික බහිද්ද කියන තැන ඒ ඒ තාප්පේ ඒ රැකවල කැඩිලා අපිට ඇතුළට බැහැ ගන්න. කඳට බැහැ ගන්න පුළුවන් ස්වභාවයක් පත් වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතෙන්ට යන්න මූලික වශයෙන්ම අපි අනිත් එක මේක මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න එකක් ගැන කතා කරන කාරණා මොකුත් නෙවෙයිනේ අපි නිවන් දකින්න එක්කන ගැන කතා කරන්නේ. නිවන් දකින්න සූදානම් වෙන කෙනා පැහැදිලිවම රාගාදී කෙලෙස් ධර්ම වලට ප්‍රහාර එල්ල කරලා ඒවා පසෙ කළා. ඒවා පැත්තකින් තියන්න ඕන දිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, පටිපද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපද ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය ආදී පිරිසිදු වීම ඇති කරගෙන ඉදිරියට යන්න නම් නිවන් දකින්න නම් අන්න ඒ වගේ තැනකට අපි සංවර්ධනය වෙන්න ඕන අපේ හිත යමක් කරන්න පුළුවන් හිතක් බවට පත් වෙන්න ඕන. ඉතින් ඒකට ওই මූලිකව තියෙන අසුබ කමඨහන මරණානුස්සතිය බුද්ධානුස්සතිය මෙත්තානුස්සතිය ආදී බොහෝ කමඨහන් විශාල වශයෙන් හේතු වෙනවා මේ මෙවැනි තැනකටපත් වීම සඳහා. ඉතින් දැන් අපි කිට්ටු වෙන්නේ මේ වගේ තැනකට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒක මම හිතන්නේ කමටහන් වලත් ඒකම පැහැදිලි දැන් සතිපට්ඨාන දේශනාවේ තියෙනවා අසුභ භාවනාවේ අවසාන කොටසේ තියෙන්නේ ඔය අධ්‍යාත්මික බහිද්ද කියන ටික පස්සේ ඉති අධ්‍යාත්තං ආ බහිද්දාවා අධ්‍යාත්ත බහිද්දාවා කියනට සංසන්දනය වෙලා ඔක්කොම එකයි වගේ දැනෙලා අර අධික මේ තිබුණ මේ ඝන සංඥා අයින් වෙලා ඒවා අරමුණු කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ තියෙනවා සමුදය ධම්මානුපස්සීවා. වය ධම්මානුපස්සීවා. සමුදය වය ධම්මානුපස්සීවා. ඇතිවීම නැතිවීම පිළිබඳ. දැන් පුරිසයන්වන්සේ මතක් කරා නාම රූප පරිච්ඡේද වෙන්න ඕන කියලා නාම රූප පරිච්ඡේද වෙන්න ඕන කියලා. අන්න ඔය ඒකටම සම්බන්ධ කරන්න පුළුවන් නේද? දැන් ඒ කියන්නේ දැන් නාම රූප පරිච්ඡේද වෙන තැන අපිට පංච පාදානස්කන්ධය හම්බ වෙනවා. පංච පාදානස්කන්ධයට අරමුණු කරන්න පුළුවන්. එතකොට එතනින් නේද එතකොට එහෙමනම් මේ සමුදේ වය කියන එක ඕන වෙන්නේ. සමුදේ වය සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා කියනකොට උදයව්වේ නේද මේ? එහෙම නෝසන්න. උදේ වය ඥානය පිළිබඳව තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට ඒක ලොකු සායනාංශ ගැඹුරු විදර්ශනා මානසික මට්ටමක් يعني ditthi vidi විසුද්ධි කාංකා විතරණ විසුද්ධි පහු කරගෙන ගිහින් ඇති වෙන තත්ත්වයක්. ඔව් ඒවත් එක සමගාමීව එන ඊට එහා ගිය තත්ත්වයක්. එහෙමයි. ඇතිවීම නැතිවීම දැකීමක්. එහෙමයි. ඇතිවීම නැතිවීම දැකීමක් එතකොට ඇතිවීම නැතිවීම සම්පූර්ණ වශයෙන්ම දකින්න අර මුලින් ඉඳන්ම මේක ටික ටික ටික ටික දකිමින් දකිමින් දකිමින් යනවා. එතකොට ඒකත් එක්ක ඇතිවීම නැතිවීම මේ උද්‍යව්‍ය ස්වභාවය නම් ඇතිවීම නැතිවීම තුලින් ඇති වෙන ඒ කියන්නේ අපි දැන් ඇතිවීම නැතිවීම කියද්දී යමක ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම නමුත් මේක අපිට එක දිගට පේන්නේ නැති වෙන එක නැවත ඇති වෙන හින්දා නැති වෙන ඒවා නැවත ඇති වෙන අපේ සිතුවිලි ගත්තොත් දැන් ඒ අසුබය කරපු සිත ගත්තොත් මේ මොහොතක තියෙන එක නෙවෙයි තව මොහොතක මේ ඉතින් එතන නාම කොටසත් ඒ වගේ ඇතිවීම නැතිවීම යාර ප්‍රකටව දැනෙන්න පුළුවන් රූප කොටසත් ගත්තොත් එහෙම හැම වෙලෙම ප්‍රකටව දැනෙනවා මේ හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා කියලා ඒතර මුල ඉඳන්ම තියෙන දේ තව ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනකොට අර උද්‍යව්‍ය தත්ත්වයටමපත් වෙනවා. එතකොට දැන් ඔය අනුපස්සනා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේහි නැත්නම් පරමාර්ථ ධර්ම වල ත්‍රිලක්ෂණය බලනකොට අනුපස්සනා කියන්නේ අනිත්‍ය අනුත්‍යානුපස්සනා කියන්නේ පරමාර්ථයන්හි ත්‍රිලක්ෂණය. දැන් එතකොට අපි මේ අසුභ භාවනාවෙන් පටන් ගත්ත කෙනා කිට් වෙන්නේ මේ වගේ ගැඹුරු තැනකට. එහෙමයි. එතකොට අසුභ භාවනාවෙන් ඒ කියන්නේ අපිට නිවන් අවබෝධය දක්වාම සිත වර්ධනය කරන්න පුළුවන් කියන එක. එහෙමයි. නිවන් අවබෝධය දක්වාම සිත වර්ධනය කරන්න පුළුවන්. පුළුවන් කියන එක නේද? කියන්නේ මේ පිළිබඳ මොකද පුරිහන්සන්ට හිතෙන්නේ? එහෙම ලොකු සාන්නංශ මේ ලොකු සාන්නංශ කිව්වා වගේම ඔය අර අජත්ත බහිද්ද වෙන්නෙන් වශයෙන් බලලා දෙකම සංසන්දනය කරන මට්ටමට ඇවිල්ලා ඊළඟට තමයි සමුදය ධර්මානුපස්සීවා සහ වය ධර්මානුපස්සීවා කියලා තියෙන්නේ. එතෙන් සිට අනුපස්සනාවල ප්‍රාථමික මට්ටම එතනින් පටන් ගන්නවා. එතන ඊට මෙහා අපි ඔය කරන ඒවා එතකොට අනුපස්සනා ගන්නට වැටෙන්නේ නැහැ නේ. දැකීම තමයි අනුපස්සනාව. එහෙමයි. පරමාර්ථ ධර්මයන්ගේ සංස්කාරයන්ගේ තිලක්ෂණ දැකීම. එතකොට මෙතනින් අනුපස්සනාව සමුදේ වැය ප්‍රාථමික මට්ටමේ පටන් අරගෙන ක්‍රමානුකූලව සමුදේරය දකිමින් ඉස්සරහට යන්න යන්න යන්න යන්න යන්න යන්න අනුපස්සනාවේ වැඩි වීම අනිච්චානුපස්සනාවේ වැඩි වීම සිද්ධ වෙනවා ඊළඟට අනිච්චානුපස්සනාව ක්‍රමානුකූල වැඩෙනකොට මේ ඉදීන් විදීන් දෙක අත්දකින ශ්‍රාවකයාට ඒක දැනෙන්න පටන් ගන්නවා දුකක් බව එතකොට ඊට සමගාමීව දුක්ඛානුපස්සනාවක් වැඩෙන්න පටන් ගන්නවා යනිත්‍ය ස්වභාවයේ තියෙන ඉදීන් විදීන් දෙකෙන් යුක්ත දුකක් වුණ මේ සංස්කාර පින්ඩය මගේ වශයෙන්ට ගන්න බැරි යම්කිසි වේගවත් වැඩපිළිවෙලක් කියලා අනත්තානුපස්සනාවත් ඒ චිත්තසංතානේ ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. ඒ විදිහට ඉදිරියට ශ්‍රාවකයාට මේක මේ අරගෙන යනකොට දැන් සත්‍යානුපස්සනා විග්‍රහවල සඳහන් කරලා තියෙන ලොකු සාන්නාංශ දැන් ඔය අනිකුත් අනුපස්සනා ඊට සමගාමීව වැඩෙනවා කියලා ඒකට ලස්සන උපමාවකුත් තියෙනවා ලොකු සාන්නාංශ. දැන් යම්කිසි කෙනෙක් ගහක් හොල්ලවනවා. ගහක කඳින් අල්ලලා හොලවනවා. ගහක කඳින් අල්ලලා මෙයා ගහ හොලවනකොට මෙයා හොලවන්නේ කඳ. හැබැයි කඳ හොලවනකොට කොළත් හෙල වෙනවා. මලුත් හෙල වෙනවා. නටුත් හෙල වෙනවා. ඒ වගේ මේ සමුදේ සහ වය කියන මේ අසුබේ තුල ඉදිරියට ගිහිල්ලා මේ අනිච්චානුපස්සනාව තුල ඉස්සරහට යන කෙනාට විරාගානුපස්සනාවක් වැඩෙනවා. මේ ඒ වගේ අනත්තානුපස්සනාවක් වැඩෙනවා. ඒ වගේ එක අනුපස්සනාවක් දැන් මෙතන විශේෂයෙන් මේ සමුදය වෙයි කියලා එතන අනිච්චානුපස්සනාව තුළ යනකොට අනිත් ඊට සමගාමීව සත්තානුපස්සනාව වැඩෙන බව ධර්මයේ ඉස්සර කරලා තියෙනවා. එතකොට දැන් මේ අපි මේ පොඩි තැනකින් පටන් ගත්තට මේක ලොකු ගමනක ආරම්භයක්. ආරම්භයක්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ පොඩි තැනින් පටන් ගන්නේ නැතුව බෑ. මේක කරන්න. ඉතින් එපමණක් නෙවෙයි උද්‍යානු උද්‍යාව්‍ය ඥානය ඇති වෙච්ච කෙනාට ඉතින් භංගානුපස්සන ආදී වශයෙන් ඔය ඔය ඔයකට සමගාමීව සොලොස් මහා විදර්ශනාව වැඩෙනවා. ඉතින් ඒක වර්ධනය කරගන්න එක තැනකින් ආරම්භ කරන්න ඕනේ. ඉතින් මේක හරියට කරන්න ඕන. අපි ඊයේ පෙරේද දවස් දෙකේ හරියට කරන විදිහ ගැන සාකච්ඡා කරා කිසිම ත්‍රිපිටක විරෝධී කාරණාවක් නැතුව. එතකොට මූලිකව අපි මේ මෙතනදී අපිට වටේ වටින කාරණාවක් තියෙනවා මූලිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ කමඨහනේ තියෙන පිළිවෙල බලන්න. එහෙනම් ක්‍රමානුකූලව තමන්ගේ කොටගත් ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ දැන දැනට දැනට මේ පංච උපාදානස්කන්ධය තමන්ගේ අනුන්ගේ කියලා වෙන් කරන්න බෑ. කෙනෙක් තර්ක කරයි කොහොමද ආධ්‍යාත්මික කියන්නේ මේ නේද? නමුත් මේ මොකද්ද මේ ප්‍රඥප්තිය නැත්තම් සම්මතය පිරික්සනකොට තමයි පරමාර්ථය මතුවෙන්නේ. දැන් සම්මතය අපි පිරික්සෙ මේ එක එක්කෙනාගේ ශරීර අරගෙන නේද? අපිට ඝන සංඥාවක් තිබ්බේ. අපි අඳුරේ වැහිලා ඉන්නේ මේ මේ ශරීරයේ තියෙන ඇත්ත తත්වය දැක ගන්න බැරුව අනුන්ගේ ශරීරවල තියෙන ඇත්ත తත්වය දැක ගන්න බැරුව අපි මේ හොඳට ඉන්න අය ටික ටික ටික ටික වැහැරි වැහැරි වැහැරි වැහැරි වැහැරි කියලා කට්ට දක්වාමපත් වෙනවා නේද? එතකොට එවැනි තත්වයකටපත් වෙන ශරීරයක් දරාගෙන අපි මේ සෙල්ලම් කරනවා. උද්ධාමයටපත් වෙලා. හරිද? එතකොට එහෙම තත්වයකටපත් වෙලා ඉන්න අපිට ඒ තියෙන උද්දාමය අයින් කරලා ක්‍රමානුකූලව මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ සුවයෙන්ම ජීවත් වෙන්න පුළුවන් තත්යකට නේද ගිනි අරගෙන ගිනි තියාගෙන දෛනික ජීවිතය ගෙවන්නේ නැතුව සුවයෙන්ම ජීවත් වෙන්න පුළුවන් තත්යකටපත් වෙන්නටත් ඒ වගේම අනාගතයේ කොයි කවරදාකවත්වත් ආය දුක් නොවිඳින තත්යකටපත් වෙන්නටත් වැරදි දේ හින්දා සතුටු වෙන එක නේද වැරදි දේ හින්දා සතුටු වෙනවා හරිද මේකට හරි අපූර්ව උපමාවක් තියෙනවා මේ මේ මේ මානසිකත්වය හදාගත්තේ නැත්නම් ඒක ඒකෙන් පස්සේ අපිට පුළුවන් මේ සාකච්ඡාව දැනට නවත්තලා දාන්න මේ තව බොහෝ දේවල් කතා කරන්න තියෙදි ඒ කියන්නේ කෙටියෙන් කියනවනම් මේක නිවන් දකින්න පුළුවන් කියන එක අසුචි දැක සතුටු වන්නෝ කවරහුද අසුචි ගොඩක් දැකලා අපි මේ මේ වගේ තැනකින් මේ සාකච්ඡාව අද ඉවර කරමු අසුචි ගොඩක් දැකලා ඊටාම උදේ පාන්දර කොහරි යනකොට අපි අසුචි ගොඩක් දැක්කොත් නම් අපිට හරිම අප්‍රසන්නයි පිළිකුලයි නේද අසුචි ගොඩක් දැකලා සතුට වෙන අය ඉන්නවා කවුද ඌරෝ ඊරියෝ ඌරු පැටව නේද උදේම අසුචි ගොඩක් දැක්කොත් එහෙම අපේ හොඳම දෙයක් දැක්කා කියලා හිතනවා. ඒ මොන මානසිකත්වයේද? පූර්ව මානසිකත්වයේ ඊරි මානසිකත්වයේ නේද? එතකොට යම් විදිහකින් දැන් අපි හොඳටම දන්නවා අපේ ශරීරයක් ගත්තාම ඒකේ උඩ ඉඳන් පල්ලෙහා දක්වා තියෙන්නේ එක එක විදිහේ එක එක විදිහේ පිළිකුල් අසුචියෙන් සකස් වෙච්ච දේවල්. එහෙමද නැද්ද? ඒක මුළු ශරීරයම ගත්තාම අසුචි කරවම කරත්තයක් ආවා. ලේ ගත්තාම මොකද? මස් ගත්තාම මොකද? හම ගත්තාම මොකද? දාඩිය ගත්තාම මොකද? මම ඔයගෙන් අහන්නේ එක අංශුවක් කියන්නකො මේක හොඳයි කියලා. නේද? එහෙනම් මේක අසුචි ගොඩක්ද නැද්ද? හරි. එතකොට අසුචි ගොඩක් දැක සතුටු වන්නෝ. නේද? එතකොට අසුචි ගොඩක් දැකලා සතුටු වෙනවා කියලා කියන්නේ මොකක්ද? එහෙනම් ඒ මානසික தත්වයේ තියෙන ප්‍රශ්නයක් ඒක. එතකොට අන්න ඒ මානසිකත්වය වෙනස් කිරීමයි අපේ මේ ධර්මයේ තියෙන අදහස. මොකද අනික චුට්ටක් හිතන්න අපිට හිතේ සමහරලාට අපේ තරුණයෙකුට හිතෙන්න පුළුවන්. මේ මේ තියෙන සුවදායක වින්දනය නැති වෙනවද මේකෙන් කියලා. ওই සුවදායක වින්දනය සුනකයන්ට හරකුන්ට නේද? තිරසංගත සත්තුත් මේ අනිත් ශරීර දිහා බලලා නේද? ඒ නොයේකුත් ආකාරයේ වින්දනයන් හොයාගෙන යනවා. ඉතින් අපිත් සංසාර ජීවිතයේ තිරසංසත්තු වෙලා පවා ඕක සුවයි කියලා හිතාගෙන වැරදීමක් හින්දා ඇති වෙන සුවයක්. ඒ ගැන අපි පසුව සාකච්ඡා කරනවා. වැරදීමක් හින්දා ඇති වෙන සුවයක් විඳින්මින් කටයුතු කරන. ඒක නිවැරදි කර ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් සිද්ධ වෙන දේ. ඉතින් ඒ සඳහා අද දවසේ මේ ස්ථානයට වැඩම කරා අපේ ගෞරවනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ මාත් සමග එකතු වෙලා මේ සාකච්ඡාව සිදු කරා. ඒ සඳහා දායකත්වය දරුවේ මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ සියලුම ධර්මය ශ්‍රවණය කරලා සුවපත් භාවයටපත් වෙන්න අදහස් ඇති කරගන්න සියලු දෙනාටම හින්දා ලොකු පුණ්‍ය ශක්තියෙන් දැනිත වෙනවා. ඉතින් මේ සියලු පුණ්‍ය ශක්තිය අද දවසේ මේ දායකත්වයේ දරපු සියලු දෙනාටම උතුම් යහපත උදා වීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 ඉතින් ඒ අය වෙනුවෙන් අපි නැවත ප්‍රාර්ථනා කරනවා ධර්ම දානමය පුණ්‍ය කර්ම මේ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.